දැනට මේකට කිසි ප්‍රකාශයක් කරන්න බෑ. මේ තාම අවිනිශ්චිත ස්වභාවයක තියෙන්නේ. ජනාධිපතිතුමා තාම ප්‍රකාශයක් කරේ නෑ. එතුමා වගේ රට ප්‍රකාශ කරන එක. එතුමා කියන මන් දන්නේ නෑ කියලා මේක. ඒක දන්නේ නෑ කියලා ඇයට කියන්න බෑ. නමුත් එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරාද කියලා බලමු පොඩ්ඩක් අපි. එතකන් අපි ප්‍රකාශන උත් කියන එක හරි නෑ. බලමු ප්‍රකාශයක් කරායිද කියලා.